අවස්ථයි අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න වරදී ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට එහෙම නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු අපි ප්‍රීතිලක් මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න කරුණාකර සභාගත කරන විදියට අවසරයි ස්වාමින්වහන්සේ ගරු ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව භාවනා වැඩමුළුවේ මුල දවස් දෙකට වඩා දෙවැනි දින සිට සතිය පිහිටුවා වැඩි කාලයක් සක්මන් කළ හැකි වුණා. වම දකුණ වශයෙන් සක්මන් කිරීමේදී වම් පාය තබන විට වම් පාය පාය බවත් දකුණු පාය නොවන බවත් වැටහීමෙන් භාවනා කළා. වැලිමලුවේදී පායට දැනෙන හුස්ම හා සීතල ගතියද රළු බව හා මුදු බවත දැනුණා. සිත පිට යන විට එය නැවත කයටගෙන විනාඩි 45ක් පමණ හොඳින් භාවනා කරගෙන යෑමට හැකි වුණා. සිතවිලි ඒම අඩුවෙන බව දැනුණා. පරියංක භාවනාව. පෙරමෙන්ම පරියංක භාවනාවේදීද වැඩමුළුවේ මුල දවස් වලට වඩා සතියෙන් මේ තැන මම ඉන්නවා යන්න වැඩි වේලාවක් සිටීමට හැකි වුණා. සිතට නොඑක් සිතුවිලි ආවද ඒ විකසම නැවත මූල කර්මස්ථානය වන ආනාපානයට පැමිණීමට හැකි වුණා. හුස්ම රැල්ල ආස්වාසයේදීද නාසය අගට දැනුණ අතර ප්‍රාශ්වාසය උඩුතොලට දැනුණා. ආශ්වාසයේදී හුස්ම රැල්ලේ සීතල ගතියක්ද ප්‍රාශ්වාසයේදී සියුම් උණුසුමක්ද දැනුණා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග කොට බව වෙනස් වෙමින් පැවතුන අතරම හුස්ම රැල්ල සියුම් වීමක් වැනි නොදෙනී යාමක් දැනුණා. ඒ ආකාරයෙන් දිගටම සිටිය විට ඒ බව කැමෙන් අඩු වී නැවත ආස්වාස ප්‍රාස්වාස දැනීමට පටන් ගත්තා. මෙම භාවනා කිරීමේ වරදක් තිබේදයි කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාවේදී වැලිමලුව කෙළවර සිටගෙන සිටීමේදී ආනාපානයට සිත යොමු වේ. මේද වරදක් පහදා දෙන්න. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ වේවායි පතමි. සත් පරියන්ක සක්මනේදී ආනපානෙ වැටුණාට කමන්නේ ඒක දිගේ යන්න එපා. තමන් අර පයේ හිත පවත්තන්න කොයි දේ ආවත් ඒක අකුසලයක් නෑ. නමුත් එනේ එනේ දේවල් පස්සේ ගියොත් තමයි පටලැවිල්ල වෙන්නේ. ඉස්සෙල්ලා සක් පරියන්ක භාවනාවේදී අවසානයේ හුස්ම රැල්ල ගෙවිලා ගියාට පස්සේ ඒක දිගට පාවිලික අනුගමනය කරපු කතාවක් තියෙනවා. එතකොට ඉබේම ආයෙ ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙසරයක් අලුතෙන්ම යෝගාචරයක් වාගේ අර වැඩි වෙච්ච ආනපනත් එක්ක ගියොත් අරිටත් වැඩි ඉක්මනට ඒක ආයෙ තැම්පත් වෙන්න පටන් ගන්නවා. මේ වගේ චක්‍ර වගයක් යනවා. ওই පළවෙනි ඒ චක්‍රේ බලා ගන්න කන් තමයි මුළු භාවනා ජීවිතේම කටුකොහලක්. ඒක දැක්කට පස්සේ ඉතින් ඒක ඒක දෙයක් ඇත්තේ නැහැ. ඉතින් එතකන් අනුකම්පා කරනවා. එතකන් මේවට අනුග්‍රහ කරමින් කරමින් ගිහිල්ලා මේ සංසිඳීම අත්දැකත්තර පස්සේ ඒක පුළුවන් තරම් සංසිඳෙන්න අනුග්‍රහ කරන එක තමයි පරියන්කේදී කරන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මම ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි සතිය පිහිටුවාගෙන යන විට එකවර ශරීරයේ සැහැල්ලු බවක් ඇති වුණා ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිත නැති වුණා පින්වත් ස්වාමින් වහන්ස එයට හේතුව කුමක්ද ඉන්පසු කල යුත්තේ කුමක්ද පින්වත් ස්වාමින් වහන්ස පහදා දෙන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඒ කියන්නේ දෙයක් උනාට පස්සේ හොඳට හිත වදින්න ඇඟට තේරෙන්න වැඩි වේලාවක් ඉන්න මේකට මේ සැකයක් දාගෙන දැන් මොකද්ද කරන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ කියන සැකේ තමයි අපිට මේ භාවනා ජීවිතේ තියෙන බාධා. කොයි තැනට ගියත් ඒ තැන බලනවා වෙනකොට ඇයි දැන් මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ ඇයි මෙහෙම වුනේ කියලා මේ මේ ටික තමයි කෙලස් කියන්නේ. මේ වෙච්ච ඕන දෙයක් වෙන්න පුළුවන්. කිසියම් දෙයකට Taman විරුද්ධ වෙන්න යන්නත් එපා. හේතු කාරණා දක්වන්න නැත්නම් පාදාවක් නතර කරගෙන යන්න පුළුවන් නම් එහෙම දිගට අනේකයි තියෙන්නේ. ඒ වෙලාවේදී දැන් මොකද්ද කරන්න ඕනේ? මේ මොකද උනේ කියන එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒකට පොහොර දාන්න එපා. සක්කායයට කලබල වෙනකොට එයා নানা ආකාර ප්‍රශ්න කරනවා. හරස් ප්‍රශ්න කරනවා. නෑ වුණා වගේ අර සංසිඳීමක් ආවනම් සංසිඳීම දිගේම ඉන්න එකයි තියෙන්නේ. සංසිඳීම මොකද කියලා අහන්නේ සංසිඳීමට කෙනහිල්ල. සංසිඳීමට මූණට කෙල ගැහිල්ල. සංසිඳීමට උණු වතුර වැක්කිරිලා. අන්න ඒ දේ කරන්න එපා. ඒ දේ කෙරෙනවා ලෑස්තිලා ගියේ නැත්තම්. අන්න ඒ දේ නොවීම සඳහා ලෑස්තිලා යන්න මේ හරස් ප්‍රශ්න ඇහිම තමයි මේ අපේ හිතේ තියෙන සද්ධාව නැතිකම කියලා. තමන්ම කරන බහනේ අත්දකින්න දේ තමන්ට සැකයි. ඉතින් එහෙමනම් අත්දකින්න නැති දේ කොච්චර සැක ඇති කරගන්නවද? අතීත දේ අනාගත දේ කොච්චර සැක කරනවද? අනුන්ගේ දේ කොච්චර සැක කරනවද? මේ අස්පනා පිට වෙන දේ ඇයි කියලා අහනවා. අන්න ඒක නොවියම් පිණිස හොඳට ඒක දැක දැක දන දන වෙන්න දෙන්න දීලා මේකට ප්‍රශ්න අහනක හිතේ තියෙන නැහැදිච්චකම වුණාට ඒකට ඉනිමම් බඳින්න එපා පුළුවන් තරම් අර tempat ගතියට අනුග්‍රහ කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මම තීන මිද්දෙන් කාලයක සිටම පීඩා වින්දෙමි මෙය පරයන්ක භාවනාවේදී වැඩියෙන්ම සිදුවේ මේ නිසා භාවනාවක් හරියාකාරව සිදු කර ගැනීමට නොහැකි වෙයි මොනතරම් ධෛර්යයක් ගත්තද තීන මිද්දේ ඊට ඉහළින් නැගී සිටි. ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට නිරෝගී සුවයෙන් මාර්ගඵල ලැබී නිවන් අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය කර්මය හේතු වේවා. මේ තීන මිද්දේ උදව් වේවා කියලා තමයි ලියන්නේ. ඇති වෙන්න තියෙන තීන මිද්ද නිසා ස්වාමීන් වහන්සේ වන්දනාකට මගේ තීන මිද්දත් හේතු වාසනා වේවා. <laughs> මේ කෙනාට කියන්න පුළුවන් නම් නිින්දෙන් ගියාට පස්සේ පරියන්ක නිින්ද ගියා ඒකට කමක් නැහැ. ඊට පස්සේ නැගිට නැවත නැගිටින්නේ පර්යාංකේ භාවනාවටද නැත්නම් හිත නන්නත්තර වෙලාද කියන කාරණාව හෙලිකෙරුවොත් ඒක දිගේ කතාව කියන්න පුළුවන්. ඒ නිසා ලියපෙකනා කැමැතිද සභාවට කට හරස් ප්‍රශ්නට උත්තරේ දෙන්න මේ පර්යාංකේ නිින්ද ගිහිල්ලා නැගිටින්නේ හිත අවුල් පාස වෙලාද නැත්නම් අරමුණටද ඉන්න ඉරියව්වටද භාවනාවටද කියන කාරණාවෙන් තමයි මේක විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒක වැදගත් නැත්නම් අපි ඒක ඊගාව දවසේ ලියනකොට ලියලා දාන්න නිින්ද යන්නේ කහරි නිින්දෙන් අවදි වෙන්නේ මොකේද කියන කාරණාවෙන් අල්ලලා දෙන්න පුළුවන්. ඒක කියන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. කැමති නම් අත උස්සලා අපට ඒ උත්තරේ දෙන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡාට ලක් කරන්න. ඉදිරි ප්‍රශ්නයට යන්න සම්මත. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කමඨහන වූයේ ආනාපාන සතියයි. එය සියුම් වී නැති වී ගිය පසු කලක සිට වේදනා, කම්පන, චංචල, සිතුවිලි ආදී වශයෙන් දැනෙන හැඟෙන සෑම දෙයක් පිළිබඳවම සතිමත් වෙමි. වරින් වර ගැඹුරු සමාධියටද පත්විය. අද දින ගැඹුරු සමාධියට පත්වී විනාඩි 45ක් පමණ කාලයකින් පසුව සතිහා තරමක සමාධිය පැවති අතර ইহත සඳහන් කළ සිතුවිලි ආදී කිසිවක් නැති හිස් බවක් විනාඩි 20ක පමණ කාලයක් අත්දකින්නට සිදුවිය. මෙතෙක්කල් සීලය ඊට හොඳින් පැවතියද මෙනෙහි නොකළ නොකළ යුතු අවස්ථාවේදී මෙනෙහි කිරීම නිසා එක තැන කරකැවි ඇති බවක් ධර්ම සාකච්ඡාවේදී තේරුම් ගියේය. ඉන්පසුව සක්මනේදී හා පරයන්කේදී මෙනෙහි නොකර සතිමත් වීම පමණක් සිදු කරන්නට හැකි විය. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට දිගට කරලා බලන්න අපහසු වුණොත් බැරි වුණොත් විතරක් මෙනේ කිරීමේ කිනි අන්තරේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒක තිබිච්චාවයි මෙනේ නොකරම යන්න පුළුවන් ගමන තියෙනවනේ ඒක වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සමූහ පර්යංක භාවනාවේදී නාසය අග හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී සිත එකඟ විය. බෙල්ල පිටුපස තද වේදනාවක් දැනුනි. එයට සිත නොයදා හුස්ම වෙතටම සිත පවත්වාගෙන බොහෝ වේලාවක් සිටින විට හුස්ම ටිකෙන් ටික නොදැනී යන්නට විය. තවදුරටත් හුස්ම නොදැනී ගිය නිසා බෙල්ලේ පිටුපස වේදනාවට සිත යොමු කර ටික වේලාවකදී වේදනාව නොදැනී ගිය අතර කයද නොදැනී යන්නට විය. ඉන්පසු මුළු කයම තද ගතියකින් යුක්ත විය. බෙල්ල දෙපසද තෙරපීමකින් දැනෙන්නට විය. මෙසේ ටික වේලාවක් සිට විට දෙනෙත්තර බලන විට වේලාව 4 පසුවි විනාඩි 5ක් ගත වී තිබුණි. හුස්ම රැල්ල නොදෙනී යාමේදී කල යුතු දේ කරුණාවෙන් පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවි සැනසේවා. සාදු. පුළුවන් නම් හුස්ම රැල්ල නොදෙනී ගියාට පස්සේ යමක් නොකර ඉන්න බලන්න කරන හැම දෙයක්ම අකුසලයක් කියලා හිතාගන්න. කරන හැම එකක්ම සංස්කාරයක් සබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් මේ විදිහට සංස්කාර නැතුව විවේක වෙන තැනට ආවට පස්සේ අලුතෙන් සංස්කාර දාන්න එපා. පෑදීදියට බොරදියෙක් වෙන්න දෙන්න එපා. අමාරු වෙයි. යමක් කරන්න තු ඉන්න අමාරු නමුත් එතන අනුග්‍රහ කළ යුත්තේ මේ පිරිසිදු වෙච්ච එකේ කක්ක කරන්න එපා, කැත කරන්න එපා, මඩේ දාගන්න එපා, සංස්කරණය කරන්න එපා, කෙලසන්න එපා. පිරිසිදු වෙච්ච බව කොච්චර වෙලා නඩත්තු කරන්න පුළුවන්ද කියලා අහන ඒ සඳහා කොහොමද කළ යුත්තේ? නික්කන් හිටපන්. එච්චරයි කියන්නේ. නික්කන් හිටපන්. ඒක තමයි බැරි. මේක තමයි මේක අමාරුයි. ඊට වැඩිය අමාරුයි. මේක හදාගත්තට පස්සේ උපයාගත්ත දේ අරසා කරන්න. අපි ඒක එහෙන් කොන අහනවා මෙහෙන් කොන අහනවා සැක කරනවා. ඉතින් එතකොට ඒකට වසන්න බැරි වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේක දිගටම හරියයි කියලා ඕක විසින්මත් කෙලසෙනවා. ඒකට කමන්නේ නමුත් මේ කරන්න හදන දේෙන් කරන්න හදන්නේ මොනවද කියලා අහන ඇහිල්ලෙන්ම පේනවා. මේ සංස්කරණයක් නොකර ඉන්න බැරිකම. ඒකට තියෙන තල්ලුව අනේ සංස්කර නොකර ඉන්න බැරි තියෙන තල්ලුවට තමයි කෙලස් කියලා කියන්නේ. මායයි කියලා කියන්නේ. ඉතින් අපිට නිකන් ඉන්න බැරි කම තමයි තියෙන්නේ. ඒ නිසා මෙතන ගියාට පස්සේ කලියුත්ත නම් ඒ නැවත සංස්කාර ඇති නොකර ඔය තියෙන උපයාගත් විවේකය, උපයාගත් පිරිසුදුකම ටිකට ආරක්ෂා කිරීම තමයි කරන්න තියෙන්නේ. අවසරයි. පින්වත් ස්වාමින් වහන්සේ මට තිබෙන ගැටලුව වන්නේ භාවනා කිරීමෙන්ද කෙලෙස් අඩු කරගත හැකිවන්නේ හැකිනම් නිතර බණ ඇසීමෙන් සූත්‍ර දේශනාවලින් වත්තුපම දේතා විතක්ක වැනි සූත්‍ර නිතර පරිශීලනය කර එය තමාට ගලපාගෙන කෙලෙස් අඩු කර ගැනීමෙන්දයි පහදලා දෙන්නේ. ඒ වගේම මෙවැනි භාවනා මාලාවකින් පසුව නැවත සමාජයට ගිය පසු ලැබෙන ආක්‍රෝෂ පරිභව ප්‍රශංසා දෝෂාරෝපණ වැනි දේවලට සතිය ගලපා ගන්නේ කෙසේදයි ගරු ස්වාමින්වහන්සේ පහදා දෙන්නේ. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් මාර්ගඵල අවබෝධයත් ලැබී නිවන් මඟ අවබෝධයට මේ පුණ්‍ය කර්මය හේතු වේවා. භාවනා වෙනොත් කෙලස් කැපෙනවා, බණහිලෙමුත් කෙලස් කැපෙනවා. හොඳම වැඩේ නම් දෙකම කරන එක. ඉතින් ඒකට ලෝභ වෙන්න එපා. ඒ කියලා කියනවා නැන්දාගේ හිතේ උන්දගේ දුව බැඳ දෙන්න, අක්කාගේ හිතේ නංගිවදී බේරෙන්න, මාමාගේ හිතේ මාමරවා වැඩ ගන්න, මගේ හිතේ දෙන්නම අරගෙන යන්න කියලා වක්ම කවියක් තියෙනවා. අකනගේ දෙන්න බැරි නෑ. වань භාවනත් බණත් කියන්නේ අහන්න භාවනත් කරන්න. ඉවරයි. ඊට පස්සේ මේ අපි මෙතෙක් කල භාවනා කරන අයට නොදැන කොච්චර ආක්‍රෝෂ පරිභව කරලාද? ඒවා ගෙවෙන්නේ අපි භාවනා කරලා ගෙදර ගියාම මේ ආක්‍රෝෂ පරිභවයෙන් උඩට දැනගෙන ඉන්න අපි කොච්චර උතුමන් වහන්සේලා දන්නේ නැතුව ආර්යයන් වහන්සේලා දන්නේ නැතුව භාවනා කරන අය දන්නේ නැතුව කට කහනවට කොච්චර බැනලාද? ඉතින් ඒව දැන් ගෙවෙන වෙලාව කියලා හිතන අනේ බැනපන්. මේට වැඩිය මට බයිනවනම් හොඳයි. මු කෙල ගහන හැම වෙලාවෙම මගේ මූණට වැටේවා. කුණු බාල්දියක් විස කරන හැම වෙලාවෙම මගේ ඔළුවට වැටේවා. කවුරු හරි කක්ක කරනවා මගේ ඔළුවට වැටේවා. චූ කරනවා නම් මගට ඇඟට වැටේවා කියලා දිග ලිපියක් ලියලා තිනවා සෞන්දරානන්දේ නෑ මේ බෝධිචර්ය අවතාරේ එහෙම වෙලාවත් ගෙවන්න බැරි දුක් අඳක් තියෙනවා. බණින් දරින්නේ නෑ වුණා වගේ ඉඳලා පුළුවන් තරම් සතුටු වෙන්න වැඩියෙන් වැඩියෙන් බහිනවනම් වැඩියෙන් වැඩියෙන් කෙවෙනවා. ආයේ පත් උත්තර දෙන්න ගිහිලා කෙලෙස් ඇති කරන්න එපා. යෝගාවචරය කියලා කියන්නේ ගෙවෙන කෙලෙස් දැකලා අලුතෙන් කෙලෙස් ඇති නොකරගන්න සංවර වෙන කෙනා. ඒවට පත් උත්තර දෙන්න ගිහිල්ලා කෙලෙස් ඇති කරගන්නවා නම් ඉතින් අසාධාරණයි. ඒක බොහොම අවාසනාවන්ත සත්‍යයක්. තා පුළුවන් තරම් නොකිය කියන කට්ටියට පුළුවන් තරම් බැනපාන. පුළුවන් තරම් ගහපාන. පුළුවන් තරම් නිඳා කරපාන. පුළුවන් තරම් අභූත චෝදනා කරපන්. ඒකෙන් දැනගන්න කෙලස් කෙවෙනවා. හැබැයි ඒකට හිටනරක් කරගත්තොත් අලුතෙන් කෙලස් හස් වෙනවා. අලුතෙන් කෙලස් ඇස් නොවීම පිණිස ඒක දිහා අහලා ස්තුති කරත් බැන්නත් නෑ වුණා වගේ බීරියලිය වගේ කරබනින් එකයි කරන්නේ. එයිසයි වඳින ඒ බනින කට්ටියට තමයි මල් මල් පූජා කරලා වඳින්න ඕන. පුළුවන් නම් සමම්පිච්ච මල් පූජා කරලා වඳින්න. ඒගොල්ලන්ගේ විතර සේවයක් ආයිමත් වෙන්නේ නෑ. අපිට කොනහනායකෙන් විතර සේවයක් දාකත් ආධ්‍යාත්මික ගමනේ අපේ ගුරුවරයන්ගෙන්වත් වෙන්නේ නැහැ. අපේ දෙමාපියන්ගෙන්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බණින අය කීයක් කර දීලා පුළුවන් තරම් බැනපන්, පුළුවන් තරම් ගහපන්, පුළුවන් තරම් නිඳා කරපන්, පුළුවන් තරම් අභූත චෝදනා කරපන් කියලා ගණන් ගන්න නැතුව ඒකෙද්දී ඉන්න පුළුවන් නම් ෂුවර් භාවනා හරි ගිහිලා. එහෙම නැත්තම් හොස්සලගේ මැස යන්න බැරුව තද වෙලා නම් භාවනාව කියලා තමයි කියන්නේ. මේ භාවනාව කියලා නෙමෙයි භාවනාව කියලා කියන්නේ වලිගේ නැතිකම විතරයි තියෙන්නේ. භාව නැහැ. ඒක නෙවෙයි ඔන භාවනාව. ඌනගෙන අපිට මොකෝ. ඒ නැත්තම් දේශපාලන ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්න බණුම් ගන්නයි. එනිසා ඒක සන්තෝෂෙන් බාර ගන්න. ඒ කරදර ටික එනකොට සතුටින් බාර ගන්න මේක ගෙවෙනවා. පුදුමාකාර වැඩිවීමක් වෙනවා. පස්චිම භවිකයට මේ ජීවිතේ වෙන දකින්න කරාට වැඩියෙන් බැනුම් එන්න පටන් ගන්නවයි කියලා බුදුසසුන් සදා කරනවා. මොකද ගෙවන්න එපා මේ කියන්නේ ඉස්සෙල්ලා. ඉතින් සතුටක් එනවලු වැඩේ ඉවර කරන්න එයා දන්නේ. එන්න තියෙන හැටි ඔක්කොම ආපු දෙන් අලුතෙන් කර්ම රැස් කරන්නේ. ඒක ලෝකෙට පරම ආදර්ශය. ඒවට කියන්නේ නිහඬ බණ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මාගේ ගැටලුව මා නිස්සරණ වනයේට ආගන්තුකෙකි. භාවනාවේදී හුස්ම කොහෙත්ම මට නොතේරේ. ඒ බව සෙවීමට මම නොවෙස්සෙහි. නමුත් මා මෙතන ඉන්න බව දනිමි. මට උදරයේ පිම්බීම හැකිලිම දැනෙන නිසා නමුත් නිදි නැති බවද දනිමි. මාව වැටෙන්නට යන මෙන් දැනේ. දම් පාටද පෙනේ. හිස් බවක්ද පෙනේ. පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබී නිවන් අවබෝධ වේවා. පළවෙනි වාක්‍ය ආයතනයක් කියවන්න. මා නිස්සරණ වනයේට ආගන්තුකයෙකි. භාවනාවේදී හුස්ම රැල්ල කොහෙටත් ඉසල වාක්‍යයක් තියෙනවා. ගෞතම ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මාගේ ගැටලුව මා නිස්සරණ වනයේට ආගන්තුකයෙකි. ඒ කියන්නේ මම නිස්සරණ වනට ආගන්තුකයෙක් වීම ගැටලුවක් කරගෙන තියෙනවා. සාංශ මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මම නිස්සරණ වනට ආගන්තුකයි. ඉතින් මේ මේ වගේ අපි එන්නේ කිව්වයි මේක ඕක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? එනිසා ලියුමක් ලිව්වාම අපෝසරයක් කියවන්න නැත්නම් අමාරිසය වගේ මේ මාමණ්ඩිට යවන ලියුම කෙල්ලට යවන්න ඉඩ තියෙනවා කෙල්ලට යවන ලියුම මාමණ්ඩිට යවන්න ඉඩ තියෙනවා යවුවට පස්සේ ඔන්න කචා ඇල්ලොප් එක විතරයි මාරු වෙන්නේ මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා සාන්ත නිසනවන්ට මම ආගන්තුකේ ඒක නිසා මම කියනවා මේ කෙනාට තුන්වෙනි දවසේ නේද අර මූලික උපදේශ ටික අහන්න සලස්සන්නේ එතකොට ওই තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙනවා. ඒක අහන්නත් ඕනේ ටිකක් භාවනා කරලා මොකද එතකොට අර මේ මේ කොලෙත් අතේ තියාගෙන මූලික උපදේශ ටික කමඨාන උපදේශ ටිකට අහුම්කම් දෙන්න. ඒකේ ওই කියන එකම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ අත්තරදි ටිකත් අතේ තියාගෙන නිසනට පැමිණීම බාධාවක් නම් ඉතින් කරුණාකරලා යන්නේකයි තියෙන්නේ. එතකොට ලේසි. නමුත් නැවත මේ තුන්වෙනි දවසේ ආහඬ සලස්සන එක අපි සාමාන්‍ය කරන දෙයක්. උපදේශ අහුවට පස්සේ තමයි තේරෙන්නේ මේ භාවනා කරලා තියෙන තමන්ගේ උපදේශ මතද නැත්නම් නිස්සාරණේ උපදේශ මතද කියලා. ඒක තේරෙන්න භාවනා කරලා නැවත අහන්න ඕන අලුත් කෙනෙක් වගේ. එතකොට තේරෙයි කරලා තියෙන getirin ගినాපු උනාදෝ කරලා තියෙන. නැවතත් මං ඉල්ලා හිටනවා මේ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට විනාඩි 7 55ක් විතර යනවා. මේ මූලික බණපටියට අහුම්කම් දෙන්න ඒ කාටත් වගේ පොරොජනක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි නාසිකාග්‍රේ හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම බලවුන්නේමි. ඇතැම් අවස්ථාවල දීර්ඝවද කෙටිවද හුස්ම රැල්ල අතර ඉඩසද දුටිමි. ටික වේලාවකදී හුස්ම රැල්ල සිහින්ව ගොස් නොදෙනී ගියා. එම අවස්ථාවේදී ශරීරයේ පිම්බීම හැකිලිම දෙස අවධානයෙන් සිට හුස්ම සෙව්වෙමි. නවක නැවත නාසිකාග්‍රයෙන් හුස්ම රැල්ල දුටිමි. තව අවස්ථාවක හුස්ම රැල්ල ආශ්වාසයේ බිඳි බිඳි යන ආකාරයක් දැනුනි. ප්‍රාශ්වාසයේ එසේ නොමැත. සක්මන මම දෙපා වලට සිත යොමු කළ කර සක්මන් කළෙමි. වැල්ලේ තෙත් උණුසුම් රළු ගති නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකදී මට මහත් අලස නිදිමත ගතියක් ඇති විය. දෙපා ඇදෙන වග දැනුනි. මා ඉදිරියට නොවේ පැත්තට යන වාගේ දැනුනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මාගේ භාවනාව ඉදිරියට ගෙන යන්න උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. පතන බෝධියකින් නිවන් සුව පතමි. ඔය එතකොට ඒ සක්මනේ ඉන්න වෙලාවේදී දැනෙන අලස ගතිය, කය පැත්තකට ඇදලා යන ගතිය, පය ඇද්දි ඇද්දි වගේ යන ගතිය තමන්ට සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සති සති භාවනාවට බාධාවත්ද කියන ප්‍රශ්නෙට උත්තරේ අනුව තමයි මට මේකට විග්‍රහයක් දෙන්න. කැමැති දේ ලියපෙකන මේ මම මේ අහන ප්‍රශ්න සාකච්ඡා මේ මේ ප්‍රශ්නෙට සලකා බලන්න. එහෙම නැත්නම් කියන්න අමාරුයි. ඒ තමන් ඒකට දක්වන ප්‍රතිචාරය මොකද්ද කියන එක අනුව තමයි මේ සතිමත් වීම නිසයි මට මේ ටික හරි වැටුනේ. එහෙම නැත්නම් මට භාවනා කරගෙන යන්න බෑ. මම මට නිදිමත එනවා, මම කකුල වැදිලා යනවා, මම පැත්තකට යනවා කියන මේ දෙකෙන් ඒ කරුණු සති භාවනා නිසා ලැබිච්ච පළපරෝජනයද නැත්නම් සතියට අරියාදුවක්ද කියන එකයි දැනගන්න ඕනේ. සත්මත්ම ඉඟිද්දී ස්වාමීන් වහන්සේ මේ ලකුණු වලින් කියන්නේ සතිය තියෙනවා සතියේ ලකුණක් සතිය ආනිසංශයක් විදිහට පෙන්වන්නේ නැත්නම් මේ සති භාවනාවට සක්මන් භාවනාවට මේක අරියාදුවක් කරදරයක්ද සතිය තියෙනවා ඒ අවස්ථාවේදී ඔව් ඔව් ඒක නිසා දැන් මොකද්ද එතකොට ප්‍රශ්න මතුවේ කම්මැලිකම වගේ තියෙනවා ඒ වෙලාවට ඒ බව දැනගන්න ලැබිච්ච එක ලාභයක්ද පාඩුවක්ද ඒක ලාභයක් ඒක තමයි එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ ඒක ඒකෙන් <laughs> ඒකෙන් භාවනාවට බාධාවක්. නෑ ඒක ලාභයක් පාඩුවක් කියන එක තමයි තේරෙනවා නම් මේ නිදිමත තියෙනකොට නිදිමත තියෙන එක හොඳයි. දැනගන්න එක හොඳයි. ආස්වාස කරනලා ආස්වාස කරන බව දැනගන්න එක හොඳයි. ප්‍රසවාස කරනවා ප්‍රසවාස දැනගන්න එක හොඳයි. වම තියෙනවාදී වම දැනගන්න එක හොඳයි. දකුණු තියෙනවා දකුණු දැනගන්න එක හොඳයි. ඉතින් මේවා දැනගන්න එක හොඳ නම් බාධාවක් කියලා මොකටද එතක් කරන්නේ? මේ සතියක් තියෙනවා. දැනගන්න එකත් හොඳයි. මේක භාවනාවට බාධාවත්ද කියලා කොහොමද එතකොට අපිට මොකේ මොන ක්‍රමයකද මේ කල්පනා එන්නේ? වහන්සේගෙන් උපදේශයක් තමයි බලාපොරොත්තු මට තේරෙ මට ඕන ප්‍රශ්නයක් අත් තියෙනවනේ මම දන්නව කරන දේ මං කියන්නේ Tamanට මේක සතියෙම නම් මේක ලැබෙන්නේ ඒ වෙන වෙලාවෙ වෙන වෙන දේ තේරෙනවා නම් ඒ වෙන වෙන දේ තේරීම බාධාවක් වෙන්නේ කොහොමද අපිට ඕන කරලා තියෙන වෙන වෙන දේ වෙන වෙන විදිහට තේරුම් ගන්න එකනේ. ඒකනේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ. ඉතින් ඒක බාධාවක් කරගන්නවද කියලා මගෙන් ඇහුවට මට මට හිතෙන්නේ කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ කියලා. ඉදිරියට මේ භාවනා කරගෙන යන්න කම්මැලි වගේ එතකොට ඒක කම්මැලිකම තියෙන වෙලාවේදී කම්මැලිකම මට තියෙන්නේ කියලා දැනගන්න එක හොඳද නරකද? කම්මැලිකම මේක දැනගන්න එක හොඳයි. එච්චරයි. ඒ නිසා අනිත් දවසේ කියන්නේ වරෙන් තව කම්ම එකම වරෙන් මම උඹ තමයි හම්බෙන්නේ තාන හිටියේ. ලැස්ලේ නේකයි තියෙන්නේ. කම්මැලිකම, නීරසකම, බය, අසරණ ගතිය, සද්ධාව නැති ගතිය ඔක්කොම එනවා. එනවා කියන්නේ ඒක තමයි මට බලන්න ඕනලා තියෙන්නේ ඕක තමයි ඇති හැටි. දැන් එනවා. කම්මැලි තමයි මම හරින්නේ නැහැ. මම තක්මන් කරනවා. ඒකට කම්මැලිකම එන පැත්ත බලනවා වගේ කවදා හරි තණ්ඩ මෙයා කම්මැලිකම එන එක යන පැත්ත දැකපු දවසේ භාවන වැඩි ඉවරයි. අපි හැම වෙලාවෙම ජීවිතයේ සමුදේ පැත්ත විතරයි දකින්නේ. හට ගන්න පැත්ත දැකලා තොවිල් නටනවා, පේන බලනවා, අපනෝ ලයින් කරනවා, සොයිත් කවි කියනවා, වස් කවි කියනවා. එන්න එන ඕන දෙයක යන පැත්ත බලන්න. එන්න එක ඒ තරම් කරදරයක් නෑ යන එක ඒ තරම්ම නිසාන්තියක්, විමුක්තියක්. විරාගයක්. එනිසා ඒකට කරන්නේ මේ ආපු එක හොඳයි කියලා හිතලා තවත් එන්න අරින්නවා. ඒකෙම යන්න අරින්නවා. ගියාට පස්සේ ඔක යන පැත්තක් තියෙනවනේ. ඒක දන්නවනේ આવොත් වෙන දෙයක් යනවා. යන පැත්ත දකින්න නම් ඕක නැති කරන්න කිව්වොත් බෑනේ කරන්න බෑනේ. එනකො ඕක නැති කිරුවොත් එම කරන්න බෑනේ. ඒ නිසා කියන්නේ මම එනකන් තමයි හිටියේ. හරහයන් නිදිමතකම හරහා, කම්මැලිකම හරහා, එපා වෙන ගති හරහා, අසරණ ගති හරහා යණ්ඩයි බුදු බුදුහාමුදුරු කෙරේ අපි සද්ධාව පිටව ඒකටයි අපි සීලයක පිළිටාන්නේ. ඒකටයි අපි සතිය අරගෙන යන්නේ. ඒ නිසා බලන්න ඔගේ යන හැමාරේ. ගෙවෙන පැත්ත බලපු දවසේ සීල ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. තේරෙනවද? වහන්සේට තේරුවන් සරණයි. නෑ නෑ මට දෙන්නේ නෑ තේරුවන් සරණ තේරුණාද? තේරුණා. මොකද්ද තේරුනේ? සතියෙන් සතියෙන් ඉන්න ඕන කියලා. සතියෙන් සක්මන යන්න ඕන කියලා. ඔව් එතකොට මොකේද අපි ඊට පස්සේ දැන් මේ මේ මේ මේ එන කාරණා ටික බලනකොට කමඨාන් සුද්ධ උනේ සතියෙන් ඉඳගෙන මොනවද බලන්නේ දැන් අපි මොනවටද අපි සූදානම් වෙන්නේ? ඒ කම්මැලි ගතිය එනේ ඒවා අපට හොඳයි කියලා. හොඳ කියලා ඒක ඉවර වෙන ජවනිකා වෙනකම් බලන්න. ඒ හැම එකක්ම යනවා. මේ කිසිම දෙයක් මේ ලෝකේ නතර වෙන්නේ මේ එනකොට මේක කරදරයක් කරන මේ ප්‍රශ්න නගන්නේම තකතිරුකමටමයි තණ්හාවටමයි. ඔය හැම එකකම කිසිම උපක්‍රමකින් තොරව යනවා. යන කම්ම සක්මන් කරලා ඒ ගෙවෙන නැම්ම යන නැම්ම ක්ෂය වෙන පැත්ත ක්ෂය වෙන හරියක් ක්ෂය වෙන්නේ දුක. වැය වෙන හරියක් වැය වෙන්නේ දුක. ඒ නිසා එනකොට බලලා සතුටෙන්වත් එපා කනකාට වෙන්නත් එපා. එන හරියක් එන්නේ දුක. ඒ හැම එකම යනවා නම් යන පැත්ත පොඩ්ඩක් බලන්න. ඉබේම සැප. ඒ නිසා ඕනෙම දෙක නිරෝධේ සැප. නිරෝධ සත්‍ය කියන්නේ ඕනෝවා. නිරුද්ධ වෙනවා දකින්න, ක්ෂය වෙනවා දකින්න, වැය වෙනවා දකින්න. නිසා එනකොට කලබල වෙන්න එපා. එනකොට තොරන් ගන්න යන්න එපා, තොවිල් නටන්න යන්න එපා. අප නූල් ගැට ගන්න යන්න එපා. එන එකක් ඉන්න අරින්න. ඇවිල්ලා යන නැම්ම පොඩ්ඩක් බලන්න. දැන් තේරුණා කියලා හිතනවා. ද නැත්තම් පැටලෙනවා. නැත් තේරුණා. ආයි මොකද්ද තේරුනේ? යන දිස බලන්නේ. යන හිත නෙවෙයි. මේ එන කම්මැලිකම ඉවර වෙන තැන බලන්න. නිදිමතකම ඉවර වෙන තැන බලන්න. පාන්නේකින් තොර ගතිය ඉවර වෙන තැන බලන්න. ඔය හැම එකම ඉවරක් තියෙනවා. ඔට්ටුයිද? ඔට්ටු. ඔට්ටුයි. අවශ්‍යයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මම ආධුනික යෝගිනියක් වෙමි. මම ප්‍රථමයෙන් මම මෙතනයි සිතමින් මා සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. සුළු මොහොතකට පසුව සිත ඒ අරමුණට යොමු වූ පසු මම ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කළෙමි. එෙහිදී ආස්වාසය හා ප්‍රස්වාසය දැඩි ලෙස දැනෙන්නේ පපුවත් බඩත් අතර ප්‍රදේශයටය. නාසිකාග්‍රයට සිත යොමු කළොත් දැනෙන්නේ ආස්වාසයේ පමණි. මෙසේ ආස්වාසයට ප්‍රස්වාසයට සිත යොමු කර වාර කිහිපයකින් කිහිපයකින් පපුව හිර වෙනවා වැනි හැඟීමක් සමග පපුවේ දකුණු පස දැඩි වේදනාවක්ද පටන් ගනී. එය තද කරන ස්වභාවයක්ද ලිහිල් කරන ස්වභාවයකින්ද යුක්තයි. මම එවිට වේදනාවක් වේදනාවක් යයි සිතමින් වේදනාවට සිත යොමු කළෙමි. එවිට වේදනාව තවත් වැඩි විය. ඒ වේදනාව නිසා හුස්ම ගැනීමේ අපහසුව තව දුරටත් වැඩි විය. හුස්ම ඉහළට ගන්නා විට වේදනාව වැඩි වන අතර හුස්ම පහළ හෙලීමේදී වේදනාව යම්තාක් දුරට අඩුවන බව වැටහුණි. මෙසේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාදයි මම තව දුරටත් පරීක්ෂා කිරීමේදී මම ආස්වාසය ප්‍රස්වාසය ගැන අවධානය ඉවත් කළ පසු වේදනාව නැති වී යයි. මේට කරුණාවෙන් පිළිතුරක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ත්වන් සරණයි. ඔයකේ ටිපැටික දෙකක් විතර පේන්න තියෙනවා. බලන තැනේ හැටියටත් වෙනස් වෙනවයි කියලා ඒ රචකයාම ලියලා තිනවා ආන ආස්වාද ප්‍රසආදේ නාසිකාග්‍රේ බැලුවොත් ඔහොම පේන්නේ වෙන විදියකට. බබුවත් නාසයත් අතර ප්‍රදේශය බැලුවොත් මේ විදියට පේන. නිසා අනිත් එක මේ ආයාස කරන නිසා. ඒක නිසා ආනපානේ කරනවා එක පිටිපස්සේ යනවා කියන එක මෙනෙහි කරමින් කළ යුතු වෙලාවකුත් තියෙනවා. පස්සේ නිකන් යන්න ඕන වෙලාවකුත් තියෙනවා. මෙනෙහි කිරීමකින් තොරව දැන් දන්නවනේ දැන් මට ආනාපාන තියෙනවා කියලා විශේෂම වේදනාවට පස්සේ කොහොමදක් තියෙනවනේ එළවපුවත් යන්නේ නැහැනේ ඒකට බලාගෙන ඉන්නවා මෙනෙහි නොකර එතකොට තේරෙන පටන් ගන්නවා ඒ මෙනෙහි කළ යුතු වෙලාව සහ නොකළ යුතු වෙලාව එහෙම නැත්නම් කරත්තේ ගුණා එළවනකොට කරත්තකාරයා ගුණාට ගහන්න ඕන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා ඒ නිසා ගල් කවියෙන් යන්න පුළුවන් වෙලාවක් තියෙනවා ගහලා එළවන්න ඕනලා තියෙනවා දෙකම නැතුව යන්න පුළුවන් වෙලාවක් තියෙනවා ඒ නිසා ඒක දැනගන්න නම් මේ වගේ භාවනා කරනකොට එක එක එක එක මේ ඔය හොල්මන් එන්න පටන් අර ගන්නවා. ඒකෙදී බලන තැන හැටියට අනවශ්‍ය විදිහට මෙනෙහි කිරීම නිසා එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට අපේක්ෂා කිරීම නිසා ඒ තිසලියුමක ලියලා තිබුණා ආනපන සංසිද්ධනකොට ආයාස කරනවා. බලෙන් හුස්ම ගන්න හදනවා. නැත්නම් බිම්බි මැකිලින් බලන්න හදනවා. ඒ කියන්නේ අන්නේ විදිහට අපි මේ ස්වභාවික මේ වෙන වැඩේට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කෙරුවා ගමන් ඉතින් ඇත්තට මොකක්වත් වෙන්නේ නැහැ. මේ දැන් මම හිතන්නේ 169 රිට්‍රීට් එක ගන්න. එක්කෙනෙක්වත් ආනපනී කරන්න කියලා මැරිලා නැහැ. මම ඒකම කෙනෙක් නම් මගට ගිනියොට මැරුණා. ඒකත් ආනපනී කරන්න කියලා නෙමෙයි මේ මේ heart attack එක. බෑග් යති ගෙනියලා තියෙන්නේ මගට යනකොටම ටටා කියලා ගියා. ආනපනී කරලා මැරිලා නැහැ. මිරිකලා අල්ලන්න එපා. මෙතිකල අල්ලන ක්‍රමය තමයි පේන තැන තියෙන තව තැනක බලනවා. උනට මෙනෙහි කරන්න හදනවා. අනායාසයෙන් යන වෙලාවේදී රන්තිපට ලියලා තියෙන අනපනි කියලා බලන්න නැතු ඉන්නකොට වේදනාව යනවා. මේ වේදනාව ගෙන්න ගන්න කොච්චර මිරිකලා අල්ලන්න ඕනද කියලා බලන්න. වේදනාව විඳවන්න නම් මොන්න තරම් බලෙන් රඳවගෙන ඉන්න ඕනේ. මේක අතහැරලා නිකන් ඉන්නකොට වේදනාවක් නැහැ. එහෙමනම් තියෙනවා නම් වේදනාව සාමාන්‍ය නම් ඇවිදින වෙලාවෙත් තියෙන බය. ඉඳගෙන ඉන්නකොට විතරක් එන්න විදියක් නැහැ. ඒ නිසා මේ වගේ පුංචි පුංචි කාරණා තියෙන අපි මිරිකල් අල්ලන තැන. අන්නේ මිරිකල් අල්ලන තැන නැති කරන්න තමන්ම දැනගන්න ඕනේ මේ කමඨහන් වார்த்தාව මේ විදිහට කියවලා තේරුම් ගන්න ගමන් අර මූලික කමඨහන් උපදේශ වලට ආය අහුම්කම් දෙන්න ඕනේ. මේ භාවනාව අනායාසින් යන්න දෙන්න. ආයාස කරන්න ඕනේ හිත කලබල වෙනවා නම් විතරයි. හිත කිවනා අහනවා නම් විතරයි. අනායාසයෙන් යන්න දීම කරන්න අමාරුයි සදාචාරවාදියාට. සදාචාරවාදී හැම වෙලාවෙම මිරිකලා අල්ලන. කවමදාකවත් කාටවත් විවේක වෙන්න දෙන්නේ නැහැ. දරුවෙකුටවත් ශිෂ්‍යයෙකුටවත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඉතින් අර ඒ හිර කරන හිර අල්ලිල්ල ආනපානෙ තියලා අල්ලනවා. නමුත් අන්තිම වාක්‍යය ලියලා තියෙනවා ආනපානෙ අමතක කරාට පස්සේ වේදනාවත් අයින් වෙලා ගියා. ඉතින් ඒ නිසා ඒ ටික මේ හිතේ චපල ගති, හිතේ දහං ගැට, හිතේ වංචනික ගති ඒ නිසා මේක දෙක තුනක් කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ මේක කවදාවත් පොතකින් ගන්න බෑ. කවදාවත් අල්ලපු ගෙදර එක්කන භාවනා කරන්න වට හරියන්නේ කවදාවත් දාන දීලා කුසලෙන් ආනපාන කුසලේ භාවනා කුසලේ ගන්න බෑ. මේකම කරන්න ඉතින් භයානක දේ වෙන්නේ ඕක මරණ මොහොතදී කොහොමඩක්වත් පුරුදු කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. කල්ලාතු කරලා මේකේ තියෙන මේ විකාර ටික හොඳට දැනගන්න ඕනේ. ඉතින් ඒ ටික මේවා හොඳ දේවල්. අනිත් දවසෙත් අමෝරාවෙන් අල්ලන්නේ නැතුව මේක මේ සුකනම්ම විදිහට අල්ලලා ඉදිරියට කරන්න. එතකොට Tamanට සතුටක් ඇති වෙයි. මවිෂින්ම කරලා මවිෂින්ම මගේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන ප්‍රායෝගික වැඩක් මෙතන යන්නේ. පසු බාහන දෙයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. දරුවන් චරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දින 3ක භාවනා අධ්‍යක්ීම් මෙසේ සනිටුවන් කරමි. පළමු දිනේදී සක්මන් භාවනාව හා පර්යංක භාවනාවේදී හිත පිට යාමේ ස්වභාවයක් මම කියනවා මේ මේ ලයිස්තු දීලා යාට හොන්තම එක විතරක් කියන්න දවස් තුනේ මේවා කියන්න පටන් අරගත්තොත් ඉවරයක් වෙන්නේ නැහැ අහන්න ඕනකමකුත් නැහැ මට මේ ලියන කෙනා හොඳයි කියලා හිතන එක පරියන්කිකුයි එක සක්මනකුයි ලියවරන් ඇති කවුද ලියුපේ කරනවා උපදේශයක් දෙන්න නැත්නම් ওই වට්ටෝර කියවන්න ගත්තා මේ ඉන්න කට්ටියට නිින්ද යනවා මටත් නිින්ද යනවා ඒ නිසා වැදගත්ම එක විතරක් කියන්න දෙන්න. සිත පිට යාමේ ස්වභාවයක් නැවත සත් නෑ නෑ මම කියන්නේ කොහොම නතර කරන්න කියලා. එහෙමයි. ඒ කෙනාට නැගිට ඉදිරිපත් වෙලා කියන්න මේ දවස් තුනේ හොඳම කියලා එතන පරියන්කේ සහ සක්මන විතරක් ඉදිරිපත් කරන්න. එතකොට ඒක සාකච්ඡා කරන්න වටිනවා. නැත්නම් මේ විස්තර ඔක්කොම අදාළ නැහැ. අරකින් අහුවෙනවා මොකද්ද වෙන්නේ කියන එක. කැමැතිද ලියපෙකනා මේ ඒ කොටස මොකද්ද කියලා නම් කරලා දෙන්න නැත්නම් කියවන්න ඒක. එහෙම නැත්නම් අනිත් දවසේ ඒක සංස්කරණය කරලා අනවශ්‍ය කොටස් කපලා දාලා හොඳම පරියන්කේ තමන් කියන හොඳම පරියන්කේ තමන් හිතන හොඳම සක්මන විතරක් වාර්තාවට දාන්න නැත්නම් දිග විස්තර ලියන්න ගත්තොත් ඒක මේ සබාවත් එක්ක කරන්න බෑ වැඩි. තනියම කිරුවත් කරන්න බෑ වැඩි. දිග වැඩි. රචනයේ දිග වැඩි. අවසර ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසానයි. වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න වෙනවා. ඔව් කාට හරි තියෙනවා නම් තව විනාඩි 25ක් විතර වගේ කාලයක් තියෙනවා. කල්තබ ප්‍රශ්න හෝ එහෙම නැත්නම් එන සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා වෙලාව ගන්නයි කියලා ඉල්ලා හිටනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රයෙන් පැන නැගුණු තවදුරටත් පැහැදිලි කරගත යුතු කාරණයක් සම්බන්ධව දැනගැනීමට අවසරද? හොඳයි. හොඳයි. ඒ ඊටාම අපේ ගිහි සමාජයේ ජීවත් වෙන අපට ඊටාමත්ම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් තමයි ඒ අසන්ට ලැබුණේ. එතෙන්දී අපිට ඊටාම පැහැදිලි වුණා මේ ඉන්ද්‍රිය සම්වරය කියන එක කොහොමද කරගන්න ඕනේ කියන්නේ. ඉන්ද්‍රිය සම්වරය කරගැනීමේදී ඒ ආයතන කොයි ආකාරයෙන්ද සම්පූර්ණ කරගatiයුත් ඒ කියන එක පිළිබඳවයි පැහැදිලි දැනගන්න ලැබුණේ. එතනදී අපිට දැනගන්න ඕනේ දැන් දැන් වහන්සේ පෙන්වලා දුන්නා වගේ ඊටාම අසම්වර සමාජයක අපි ජීවත් වෙන්නේ. එහිදී අපිට මුහුණ පාණ්ඩ වෙන දැන් උදාහරණයක් වලින් ගත්තොත් ඇසට මුහුණ පාණ්ඩ වෙන රූපයක් දැක්කාම ඒ රූපය නිමිති නොගෙන අපි කොහොමද සතිම සතියෙන් එය ප්‍රහාණය කරන්නේ කියන එකයි අනිත් ආයතන වගේම සෑම ආයතනයකදීම ඒ විදිහ සතිමත්ව කොහොමද ඒක ප්‍රවහණය කරන්නේ? ඒකට යොදාගත යුතු යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද කියන එකයි දැනගන්න අවශ්‍ය වෙන්නේ. පළවෙනිම දැනගන්න ඕනේ අපි මෙතෙක් කල් කෙරුවේ දකින් දකින් රස රූපහරා ශබ්ද රතා දූපේක. දැන් බුදුබණක් ඇහිලා තියෙනවා. ඒ වගේ වෙලාවල් වල හිත පවත්තන්න ඕනේ අරමුණක් කල්ැතු අදිස්ථාන කරගෙන ඉන්න ඕනේ. ඒකල වල එහෙම ඉන්නදිත් අපිට විෂ භාග රූප පේනවා විෂ භාග සද්ද ඇහෙනවා ඒ වුණාට පස්සේ හිත හික්මිලා නැත්තම් උපදේ තියලා නැත්තම් දුවන්නේම කෙලස් වැඩි තැනටනේ ඒ නිසා ඒක දැනගන්න පුළුවන් නම් කෙලස් වැඩි තැන දුවනකොට මෙන්න මේක තමයි මේ සරුවචනාන්ත කිව්වේ ඔන්න මගේ හිත මිටි තනින් බහලා යන්න හදනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒ කියන්නේ අර සුතවේ වශයෙන් ඇහිච්ච එක තේරිලා යාට තියෙනවා මට ඇහිලා තියෙනවා බණක් මේ හිත පිට යන වෙලාවේදී පුළුවන් තරම් ආරස්සා තැනක තියාගන්නේ පිට යන දෙන්න එපා. ඔන්න යන වෙලාව කියලා අහු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සල්ලාම වෙන්න ඕනේ මේ බණ ඇහිලා තියෙනවා. බණ ඇහිලා තිබුණ නැත්නම් හිත දන්නේ නැහැ කොහෙන් කොතෙන්ට යනවද කියලා. කිසිම න්‍යාය පත්‍රයක් කාගේ ළඟවත් නැහැ. බණ ඇහුනට පස්සේ අපි හිතාගත්තොත් එහෙම යන වෙලාවේ Tamange කයේ හිත තියාහින්නවා සෑහෙන ආරස්සාවක් තියෙනවා. නමුත් ඒ කියද්දි මේක අරමුණ දුවන්නේ අරගෙනනේ අර අපිත් අරගන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ භාවනා නොකරන බණනා ආපු සාමාන්‍ය හුදී පුතිජනයාගේ හිත කොහොම හිටියද කියලා. දැන් නම් මට තේරෙනවා දැන් මේ කාලා කඩන යන හරකා වගේ යන හැටි. ඒ පශ්චාත්තාප වුණ පරාදයි. සතුටු වෙන්න ඕනේ අඩු ගන්න සුතමේ වශයෙන් කියප එක දැන් ඔන්න මට තේරෙනවා. අසංවර වුණොත් හිත යන්නේ වැඩි කෙලස් තියෙන තැනට. කොයි වෙලාවක හරි අපි හිතමු කෙලෙස් වලට ගිහිල්ලා ඒකට කෑදර වෙලා කැටට කෙලත් තුනලා ඒ වෙලාවේ දැනගත්තට පස්සේ හරි කමන්නේ ආපහු තමන්ගේ ඉන්නේ ඉරියවට ගන්න පුළුවන් වුණා නම් ලොකු සාර්ථකත්වයක්. ඒ ගැනීමල සිද්ධ වෙන්නේ පිට ගියා කියලා පශ්චාත්තාප නොවන කෙනාට විතරයි. පිට පිටිය ගියා කියලා පශ්චාත්තාප වෙනකොට ක්‍රොස් කටේවත් අත දාගන්න බෑ. ඒ නිසා බණ ඇහුවටම උත්සාහ කළාටම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ ගොඩක් කෙලස් ඇතුව හෝ මගක් කෙලස් ඇතුව හෝ පටන් ගන්නකොටම හෝ මම ඉන්නේ දැන් වැරදි තැනක ඔළුව දාලා තියෙන්නේ වැරදි තැනට කියලා දැනගෙන අර තමන්ගේ ආරක්ෂක භූමියට ගෝචර භූමියට ക്ഷേම භූමියට හිත ගන්න පුළුවන් වුණා නම් පහ වුණා වුණා ප්‍රශ්නයක් නෑ අපිට කොතනකින් හරි එක ප්‍රායෝගික වැටහීම එන්න ඕනේ. ඒ නිසා වැරදි ලක්ෂයක් වුණාට පස්සේ තමයි දවසක තීරණයට පටන් ගන්නේ මෙහෙම භාවනා නොකරන ඉන්න වෙලාවක උපදින කෙලෙස් ප්‍රමාණය තොංගානේ මනින්න බෑ. කොච්චර උපදිනවද දන්නේ නැහැ. ඒ උපදේශ කෙලෙස් ප්‍රමාණය නොදැන නොදැක ඉන්නවට වැඩිය හොඳයි කෙලස් මෙච්චර උපදිනවා කියලා දැක ගන්න එක දැනගන්න එක කියන්නේ මම මේ උත්සාහ කරනවා. එහෙම කියනකොට තේරෙනවා. ස්වයනතේ ඔබ වහන්සේ වෙන්නදුන හැටියට සතිය කියන එක ඊටාම වැදගත් වෙනවා නේද ඔතනදී. කොහොමද මේ සතිය අපි දැන් උදාහරණයක් ගත්තොත් දැන් රූපයක් දකින්නකොටම එක්ක අපි ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. ඒතර ඇලුනත් සංස්කාර ගොඩ නැගිලා ගැටෙනත් සංස්කාර ගොඩ නැගිලා. ඒතර ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අපි මධ්‍යස්තව කොහොමද ඒක ප්‍රහාණය කරන ඒක තමයි ක්‍රමවේදයක් තියෙනවා. අන්තිම එක දැනගන්න ඕනේ දැන් මෙච්චර ගැටීමක් ඇති වෙලා තියෙනවා මෙච්චර ගැලීමක් ඇති වෙලා තියෙනවා කියලා නොදැන ඉන්නවට වඩා දැන් මෙච්චරක් ගැලීමක් ගැටීමක් දැන ඇතිලා තියෙන කර දැනගන්න එක හොඳද නරකද කියලා මං අහන්නේ. ඔව් ඒක ඒකෙන් යම්කිසි අවබෝධයක් ලැබෙනවා මම මේ මෙතන මෙතනට ගැටිලා තියෙනවා කියන අවබෝධය එනවා එතන. මම මම මෙච්චර කඩප්පුලි කියලා. මම මෙච්චර පාහරයි. මම මේ වැඩ නොසන්දා අසික්කිතයි. නොසංවරයි කියලා දන්න එක තමයි අපිට විඳින්න බැරි වැඩි. ඒක දැනගෙන මෙච්චරක් මම වෙන්න දැන එක නොදැන වුණා. දැන් දැනගෙන සිද්ධ වෙනවා කියන එකට සතුටු වෙන කෙනාට ක්‍රමසාවිතිය තියෙනවා. මේක කවුද කියලා දෙන්නේ? තමන් කරන පව් වල ටොංගාන දන්නේ කොහොඳයි ටොංගාන දන්නවට නොදන්නවට වැඩිය කියලායි මම මේ කියන්නේ. මේකට පෞරුෂත්වයක් නැහැ කාගලකවත් නැහැ. ඔක්කොම කියන්නේ පව් උනාට කමන්නේ පෙන්වන්න නැතුව. හොරෙන්. වසංග ගන්න පුළුවන් නම් සුදු හුණු ගන්න පුළුවන්. මෙතෙන්දි මොකද වෙන පව් ගන්න, ටොන් ගන්න පොත් බැීමක් කරනවා. කාටවත් සතුට වෙන්න බෑ. හැම කෙනාම නොසන්ඩාලයි. නොහික්මිච්ච ගතියක් තියෙන තුප්පහි. කිසිම බයලජ්ජාවක් නෑ. අපිට හීනේදී තියෙනද බයලජ්ජාවක් කියලා එකක්. අපිට අරක්කො ටික බිව්වට පස්සේ තියෙනද බයලජ්ජාවක් කියලා එකක්. මේ නැති වෙලාවේ තමයි රැකලා තියෙන ඒකත් ස්ථිර එකක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ මේ තියෙන පාහර ගතිය තමන්ටම වැටහෙන එක බුදුන්ගේ ධර්මයේ බුදුන්ගේ තෙද. බුදුහාමරගේ තියෙන ආනිසංසය. ඒ නිසා කොයි වෙලාවකදී කොච්චර හොඳ දේ තිබුණත් හිත පිට යන එක යන යන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් ඒකේ ආනිසංස ලැබෙන බුදුහාමුදුර සඳහන් කරන්නේ එimhe දැකලා සත්පුරුෂයෙක් ගාඩ කියලා කියන්න පුළුවන් කමක් හම්බ වෙනවා. මගේ හිත මෙන්න මෙහෙමයි නික්ලිෂ්ඨනක් තියෙද්දි මෙයා මේ තැනට යනවා. ඒක නැවත නැවත කියන්න කියන්න කියන්නේ නික්ලිෂී තැනට ඡන්ද ලැබෙනවා කෙලස් පරදිනවා. ඒ නිසා මේ ප්‍රකාශ කිරීම පහපොච්චාරණය තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. එක සැරයක් කරලා බෑ. මෙච්චර සල්ප ගාණක් වැති වෙච්ච මේ කෙලස් කපනවා කියන එක සැරේ කරන්න බෑ. ටික ටික ටික ටික තමයි තේරෙයි. පිටයනික නතර කරන්න බෑ. නතර වුණාට නැති වුණාට තේරෙනවා දැන් මගේ හිත ආරක්ෂක භූමියේ නෑ. පිටතන. ඒකට තුන් පැත්තකින් අරසයි. එක හදිසියක් වෙච්චාම යන්න ඕනේ ආරක්ෂක භූමිය දාන්න. දෙක වෙච්චි ටොංගාන දාන්න. තුන මේ කාටද කියන්න ඕනේ නියතමානී වෙන්න ඕනේ අහිංසක වෙන්න ඕනේ කියලා දාන්න. මේ තුනෙන්ම අපි පිරිසුදුවක් ඇති කරගන්නවා. ගොඩක් කල් කරන්නේ. ඒක මේ රූපන් දිස්වා සති මුට්ටාපි එනිමිත්තම් මනසිකරෝති කියලා බොහොම ලස්සනට මේ මාළුක්‍ය පුත්තු සාහනස ඉදිරිපත් කරනවා තංච රූපන් දිත්වා දිස්වා සති මුට්ටාපි එනිමිත්තක් මනසිකරෝති තංච සාරජ්‍ය තිට්ඨති ඒක රස විඳිනවා ඒ වෙලාවේදී රූප වැළුවත් තණ්හාව ඇති වුණත් පව් වැඩිවීමක් වෙන්නේ නැහැ මොකද ගාණ දන්න නිසා ප්‍රමාණය දන්න නිසා ආපහු ගන්න ඕන හිත ගන්න ඕන තැන දන්නකම නිසා තමන තේරෙන්න පටන් ගන්නවා කනකොට රාත්තල් ගන්න කිරලා කන්නේ දැන්. මඩ කෑවට කමන්නේ කනකොට රාත්තල් ගන්න දෙනවා කන්න. පුත්තජනය කියලා කියන්නේ ඒක මඩ බව දන්නෙත් නෑ රාත්තල් ගන්න දන්නෙත් නෑ. කිඹුර කිටිමැටි කිල්නවා වගේ ඔය ගිල්ල ගිල්ල ගින්නගෙන ගිලගෙන ගිලගෙන යනවා. මේක නෑ දැන් යෝගාවචර තේරෙන්න බඩ ජිංගාක යෝගාවචර වහ කනවා ඒ වෙලාවට එක්ක පිස්සු හැදෙනවා. අයි තේරෙන්න පටන් ගන්න මේ හැම වෙලාවෙදිම කෙලෙවරක් නැති කෙලස් තෝ කියන්නේ ගලන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ අර TNT පෙත්ත දිවර තියාගන්න පෙත්ත තියෙන්නේ. heart attack එනකොට. අන්න ඒක ගේන්න ගන්න ඕන නාකියෝ භාවනාවට එනකොට. නැත්නම් heart attack ආයෙ දෙකන්නේ වෙවුලන්න ගත්තාම ගන්න පටන් ගන්නවා. ඇයි බැලු බැලු තන අකුසල්. ඇහි නැහි නැති අකුසල්. ගෙදර ඉනකොට ටොං ගන්න දන්නේ. දැන් මේක ටොං ගන්න දැනගත්තට පස්සේ නොදැන ඉන්න එක වෙනම දෙයක්. ටොං ගන්න දැනගත්තට පස්සේ තමයි ලෙඩ ඉන්න පටන් ගන්න. පිළිකාවක් තිබුණාට ප්‍රශ්නේ නැහැ. පිළිකාව තියනයි කියලා ડોක්ටර් කියපු දවස් තමයි ඔන්න ගෙදර කට්ටියට තාට් ඇටැක් Tamanටත් තාට් ඇටැක්. ඔච්චර කල් ප්‍රශ්නේ නැහැ. ඇයි දන්නේ? ඉතින් ඒකට පේන්නේ පිළිකාව නෙමෙයි ප්‍රශ්නේ. පිළිකාව පිළිබඳ දැනීමටයි අපිට heart attack එන්නේ. ඒ තරම්ම අමනයි මේ ලෝකේ. ඒ තරම්ම බොළඳයි මේ ලෝකේ. ඒ තරම්ම වසංගාගෙන චපල ජීවිතයක් ගත කරන්නේ. ඉතින් බුදුරජාණන්සේ කාට ගියාට පස්සේ රෙද්ද ගැලවිලා වැටෙනවා. මොනවද කියනවා පහුණත් කමන්නේ ගාන දන්නවනම්. වෙන ප්‍රමාණය නිසා ඔය වැඩේදී මුලින් තේරෙන්න පටන් ගන්නකොට මගේ හිත කොච්චර පාහරද කොච්චර නොකෑමනාද දහපදුරද පට්ටපඳුරුද එහෙම නැත්නම් චපලද වංචනිකයි කියලා ගත්තොත් ලස්සන සතුටක් තියෙනවා. හැම එකාගෙම ඔහොමයි. ඉතින් ඒ ඔක්කොටම හොරි නම් සොරි කියන දෙයක් නැහැ නේ. දැන් හැම කෙනාටම හොරි කියනවා කියලා හිතන්නකො. ජාතික වැදී මට විතරක් හොරි කියනවා කියලා සොරි කියන දෙයක් නැහැ. හැම එකාගම හිත උච්චරයි. ඒ නිසා අපි මේ ඉගෙන ගන්නේ මගේ හිත නෙවෙයි මානව මනස. තීරුම් ගන්න නම් යට නික්ලේශී භූමියක් පෙන්ලා දෙන්න ඕනේ. නිසිනින්ද යන්න දෙන්න ඕනේ. ගියාට පස්සේ කියන්න ඕනේ දැන් ඔන්න ටොංගාන මෙච්චරයි. ඒකේ හොඳක් තියෙනවා. එහෙම දැනගන්නකොටම හිත ආපහු එනවා නික්ලේශී තැන්ට යනවා. ඉතින් සයනස මේ අනිත්‍ය සංඥාව වැනි දෙයකින් බැයිද අපිට ඒක මේ මේ ප්‍රහාණය කරන්නේ? මොකද්ද ප්‍රහාණය කරන්නේ? දැන් දැන් කියන්නේ අපි රූපයක් දැක්කා. රූපයක් දැකපුවාම අපි තුල ඇල්මක් ඇලීමක් ඇති වෙන්න පුළුවන්, ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒතරින් ඉතින් අපි ගැටෙන්න ඉස්සෙල්ලා, ඕ ඇලෙන්න ඉස්සෙල්ලා ඒ එහේ ඒ අනිත්‍යයි කියලා අයිති දෙයක් කියලා ඇලීම ගැටීම දැනගන්නේ කොහොඳ නෑ කියලාද කියන්නේ. ඒක ඒක දැනගෙන තමයි අපි නේ දැනගත්ත නම් දැනෙන්න හරි. මොකටද ඔකට මේ අනිච්චන් දාන්නේ මොකටද දුක්ඛන් දාන්නේ මොකටද අනත්තන් දාන්නේ. ඕක බලන්නකෝ. මේ තමයි මගේ හැටි මේක මගේ ප්‍රകൃතිය. බෙහෙත් හොයන්න ඉස්සලා ලෙඩේ දැනගන්න එපායි. මගේ හිත නොකෑමනා දාපදුරා පට්ටබඳුරු පරට්ටය කියලා කියනවා. පරට්ට හිතක් තියෙන පරට්ටිත් එහෙම තමයි හැබැයි. මොකක්ද ඔගේ වසංගන මොකටද අනිත්‍යයක් කතාව? ඉතින් මේක එහෙම නෙයි. අපි ඒක තව සත්පුරුෂයෙකුට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මට මේ නික්ලිෂී අරමුණක් තියෙද්දිත් මේ අරමුණ අදින හැටි බලන්නකෝ. මට මෙච්චර දුර ගියාට පස්සේ නේ තේරුනේ. සත්පුරුෂයා කියනවා ඔය දැනගත්ත එක ගැන ඔය දැනීමට වෛර කරන්න එපා. ඔකට අනිච්ච දුක්ඛක් දාන්න එපා. ඔය අනිත්‍ය මම චෝදනා කරනවා ද්වේෂයෙන් කරන්න. ඔව්. මොකේද ද්වේෂ කරන්නේ? ඒ දැකපු දෙයට දැකපු දෙයට නෙවෙයි දැනුමට තමන්ට ලැබෙන තියෙන දැනුමට ද්වේෂ කරනවා. දැනුමට මුහුණ දෙන්න කොන්දක් නෑ අපට. අපි මේ දැනුම අයින් කරන්න හදනවා අනිච්ච දුක්ඛ නැත්තම් සදාචාරවාදී දාලා හොඳ නරක දාලා හරි වැරදි දාලා ඇයි මේ වෙන දේ වෙන්න අරින්නකෝ. අපි ඒකට යුද ප්‍රකාශ කරලා නැතිනම් යුද පිටියේදී ඉන්නේ අපි. යෝගාවචර කියන්නේ යුද පිටියේ ඉන්න කෙනෙක්. ආය වැසැංගිල්ල නැහැ ඌ ඉසුරුණු තු මං ඉසුරුණුත් මං. මෙන්න මේ ටොංගාන දැනගන්න එකේ තියෙන වටිනාකමයි මට තේරෙන්නේ. මට නම් බුදුහාමසෝ පිළිබඳ පුදුම ගෞරවයක් ඇති වෙනවා. මං වගේ කඩප්පුලි පාහර හිතක් ඇති එක්කටත් පඩප්පුලිගම පාහරකම මෙච්චරයි කියලා තේරුම් කරලා දෙන්න තරම් බුදුහාමසෝ කොච්චර අනුකම්පා සාගත කියලා. මට ඕනකමකුත් නැහැ මං කඩප්පුලි කියලා දැනගන්න. ඒ තියෙද්දිත් මතක් කරලා දෙනවා. ඒ තියෙද්දිත් මතක් කරලා දෙනවා. අවුරුදු 26 දී පටන් ගත්තේ 36 වෙනකන් නැටුවා. මම හිතන්නේ උපාසක මහත්තයාට තියෙන පොඩ්ඩක් වයස වැඩිකම තියෙනවා. මැරලා ගිහිලා ඊගාවාත්ම 26 දී පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ගන්නවා හතේදී විතර ගන්නවා දැන් සති පාසලට ගන්න. නාකි නාකිච්චෝ දැන් දැන් මේ කරන්න බෑනේ දැන් ඉතින් වම කියනකොට දකුණට යන්නේ උතුරු වලට කොට දකුණ පෙන්නේ එතකොට ඉතින් චරිචුරු ගන්න කියන හරි හරි කරුණා කළ වැරෙන්න. නැල්ලා අවුරුදු 10න් ගන්නවා අපි. අතිපාසලට. මුල්ලක ඉඳලා කියලා දෙනවා ඔය මොනකක්වත් එන්නේ ඉස්සෙල්ලම පන්ති කාමරේ තිබෙන නිකන් ජොලියට වගේ සතිය කියලා දීලා හදලා ගන්නවා. මොකද කියන්නේ? ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් ගහමුද? දැන් නැත්තම් දැමම තරුණ වෙලා තරුණෙක් විදියට බලනවා. දෙන්න ටොං ගන්න කතා කරා. කියන්නත් එපා අසපුරුෂෙක් ගාව. කියන්න එපා භාවනා කරන්න නැති කෙනෙක් ගාව. සීලයක් නැති. සීලයෙන් සත්පුරුෂෙක් ගාවට කියලා කියන්නේ මගේ හිත මෙච්චරක් නිවැරදි තැන නික්ලිෂි තන හොයලා දුන්නත් මේ හිත අදින ඇදිල්ල බලන්න. පශ්චාත්තාප වෙන්නේවා. එහෙම නැත්නම් අපිට ආනිසංස නැහැ. අපිට කියන්නේ මේ මට ඕනේ දේ නෙවෙයි වෙන්නේ. අදින්නෙම කකුසලයට. ඒක මම දැන් අඩු ගාණ දැන් දාන්න. දැන් ටොං ගාණ දාන්න. රත්තල් ගාණ දාන්න. මේසෙත් කියනවා කනකොට කාපන් කිරලා. දැන් කිරලා පෙන්නන්නේ අපිට. අපිට පුළුවන් වේද වෙන කෙනෙක්ගේ හිතක් හදාන්න. අපිට පුළුවන් වේද අතීතයක වෙච්ච එකක් හදාන්න. අපිට පුළුවන් වේද අනාගත වෙන එකක් හදාන්න. අපිට පුළුවන් වේද මෛත්‍රී බුද්ධ දහසෙන් මේට වැඩි ලේසි වෙයි කියලා හිතන්න. අපිට පුළුවන් වේද මේ සරුවචනාංශත් එක්ක ජේතවනාරාමේ හිටියනම් මේක මේට වැඩි ලේසියෙන් කරගන්න තිබුණා. නැත්නම් තම්බි කම්පැනි එකට කොන්ත්‍රාත්තයක් දුන්නා නම් කරගන්න තිබුණා ෆෝකස් වලට හරි මිලස් වලට හරි කියලා. කරන්න බෑ. කරනනම් දැන් ඔබ වහන්සේ නිවන් සුවත් වේවා. සාදු සාදු සාදු. දැන් තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. අපි කල් තබපු ප්‍රශ්න වලට උත්තර දෙන්න හෝ නැත්නම් සභාවට ප්‍රශ්න වාචික ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාව සඳහා හොඳයි එහෙනම් අපි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා. පරියංක භාවනාව සඳහා මේත් එක්කම අපේ මේ ප්‍රකාශයත් එක්කම අපේ වැඩසටහන නිමාව අපි සටහන් කරමු. තීරු දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු